හොඳයි ස්වාමීන් අන්තික අවසන් ප්‍රශ්නේ ඒ දැන් අර ධර්මදේශනාව තුලදී කිව්වා මේ කියවුණා මේ ප්‍රඥාව නොලබන අකුසල් කර්ම තියෙන්න පුළුවන් කියලා. ඒ මොන වගේ උදාහරණයක් පුළුවන් නම් ප්‍රඥාවට බාධක අකුසල කර්ම. දැන් අපි හිතමු අන් අයගේ ප්‍රඥාව ඇති වෙන්න බාධා කිරීම අන් අයගේ අධ්‍යාපනයට බාධා කිරීම අන් අයගේ ශිල්ප ශාස්ත්‍ර වලට බාධා කිරීම ඊළඟට සමහර වෙලාවට අනිත් අයට සූක්ෂම විදියගේ ඥාන විකෘති වෙන විදිහ යම් යම් බෙහෙත් දීලා එන්නත් විදලා ඒ වගේ හිතා මතාම අනිත් කෙනාගේ සිහි බුද්ධිය සිහි නුවණ කඩාකප්පල් කරන්නට තමන් මැදිහත් වෙලා කරගත්තු ඕනම අකුසල කර්මයක් ප්‍රඥාවට බාධකයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ව විශේෂයෙන්ම මත් වතුර පස්වෙනි සිල්පදේ ඒක විශේෂයෙන්ම ප්‍රඥාව සම්බන්ධව ඒක බුදුහාමුදුරුව විශේෂයෙන් ඒකෙදී මේ ආදීනමයක් හැටියට දක්වලාම තියෙනවානේ ඊළඟ ආත්ම භාවවල ප්‍රඥාව මොට්ට වීම ඒ කියන්නේ අර මේ මේ ජීවිතේ නැවත නැවත නැවත සිහි කල්පනාව විකෘති වෙන්න ඇති කරගත්තු ඇබ්බැහිය ඊළඟ භවයේ ඒ තනත්තාට ඒ කර්ම වේගයත් එක්කලා දුර්වල මානසික තත්වයක් ලබන්න හේතු ඒක විපාකයක් හැටියටම ක්‍රියාත්මක වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා. හොඳයි තරවසන්නයි.